චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන්ව ගූති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව කවුරුත් ඇති කරගන්න ඕනේ අද දවසට નિયમિતව තියෙන්නේ අභිධර්ම දේශනාව. ඒ සඳහා හැම දිනම සූදානම් වෙලා ඉන්නේ. අපි අපි ඉගෙන ගන්න ධර්මය ප්‍රායෝගික පැත්තට යොමු කරගන්නට ඕනේ. මේ පිළිබඳව අපි කරන අපිට එවන ප්‍රශ්න සහ අපි අනිත් අයත් එක්ක සාකච්ඡා කරනකොටත් අපිට වැඩියෙන්ම පේන්න තියෙන දෙයක් තමයි බොහෝ දෙනා ධර්ම කරුණු ඉගෙන ගන්න බොහෝ වශයෙන් සූදානම්ෙන් ඉන්නවා. ඒවා එකතුත් කරගන්නවා. නමුත් ඒක ප්‍රායෝගික ජීවිතයට ගලප ගැනීම බොහොම අඩුයි. එහෙම වුණොත් ඒක නිසාවෙම ප්‍රත්‍යක්ෂා කියන වැඩසටහන ආරම්භ කරන්නේ. ඒ වැඩසටහන තුලින් මම හිතන්නේ මේ වෙනකොට අභිධර්මය ගැන වැඩි දෙනෙක් අපි බලාපොරොත්තු වෙච්ච විදිහටම සරලව ඒ ධර්මය හදාරන්න ආරම්භ කරලා තියෙනවා. මේ කාරණාවත් එක්ක අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන ගැන සැරෙන් සැරේ මතක් කරා. ඒ අවශ්‍ය වෙලාවට වැඩසටහන නිමාවටපත් වෙනවා කියලා. දැනට අපි ඉගෙනගත්ත කරුණු හොඳට හදාරන්න ඕනේ. කෙටි කාලයකට අපි අලුත් වැඩසටහනක් ආරම්භ කරනවා. අද තමයි අභිධර්මයේ වැඩසටහනේ අවසාන දවස් වෙන්නේ. ඒ මොකද ඊට පස්සේ අපිට පුළුවන් ආය දැනට හදාarලා තියෙන ටික අපි අද අලුත් කරගමු. අලුත් කරගෙන ඒවා ගැන තව හොඳට පොත්පත් අරගෙන ඒ පොත්පත් වලින් හොඳින් කරුණු ඒ දේශනා අහමින් තව තව ඒක රාශී කරගන්න යම්කිසි කාල සීමාවකට අපි ලෞකික සහ ලෝකෝත්තර පැත්ත සංසන්දනය කරමින් අවශ්‍යතාවයක් තියෙනවා අපේ පින්නන්ත අයට මේ මේ සංසන්දනාත්මකව අපිට කොයි විදිහටද මේ ලෝකෝත්තර ධර්මයන් ලෞකික පැත්තට ගලපගන්නේ යම් ධර්මයකින් කොහොමද ලෞකික දියුණුව සහ ලෝකෝත්තර දියුණුව ඇති වෙන්නේ කියන එක සාකච්ඡා කරන්න ඕනේ මොකද ඒ නැත්තම් අපි මේක ප්‍රායෝගික පැත්තට එන්නේ නැහැ උදාහරණයක් ගත්තොත් පංචශීලයේ කිව්වහම පංචශීලය නිවන් දකින්න හේතු වෙන විදිහට පංචශීල රකින්න නම් තමන්ගේ මානසික ස්වභාවයේ සංඥාවක් තියෙන්න ඕනේ කොහොමද මේකෙන් මාව නිවෙන්නේ කියලා ඒ වගේම ඒ කියන්නේ චේතනාවක් තියෙන්න ඕනේ. චේතන චේතනාවක් තියෙන්න ඕනේ. ඒ සංඥාව තියෙන්න ඕනේ. කොහොමද මගේ කෙලෙස් අඩු වෙන්නේ? ඒක දැනගෙන. කියන්නේ දැන් අදිවාසණයෙන් පංචශීලය ආරක්ෂා කරන්න උත්සාහ කරනවා නම් ඒතන තියෙන්න ඕනේ පටිසංකා යෝනිසෝ කියන යෝනිසෝ මානසිකාරය. හරිද? එහෙම නැත්නම් අපි මේක කරන්නේ. හුඟාක් වෙලාවට පංචශීල සමාදන් වුණාටත් පංචශීල රකින්න නැති බව අපි මුලින්දම කියනවා. ඒකින්ද දැන් අපි නැවත ප්‍රත්‍යවේක්ෂාව ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනටත් වඩා ප්‍රායෝගික වැඩසටහනක ආරම්භ කිරීමක අවශ්‍යතාවය තියෙනවා. ඒකද ලෞකික පැත්තත් ලෝකෝත්තර පැත්තත් ලෞකික දියුණුව විශේෂයෙන්ම ලෞකික දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් දෙකම ඇති කරගන්න යම් ධර්ම කරුණක් කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරමින් අපි ඊළඟ ඉරිදා ඉඳලා මේ වැඩසටහන ආරම්භ කරනවා. ලෝකයේ දිනන්න ලෝකයේ ජය ගන්න ලෝකේ කිව්වහම ලෞකික ලෝකෝත්තර තමන්ගේ ලෝකය සහ බාහිර ලෝකය කියලා දෙකක් තියෙනවා. ඒ දෙකම ජය ගන්න බුදුමගෙන් අපිට ලැබෙන ආభాසය පිළිබඳ ලෝව දිනන බුදුමග කියන වැඩසටහන අපි ප්‍රත්‍යක්ෂ අරසාන වල ලබන ඉරිදා ඉඳන් ආරම්භ කරනවා. ඉතින් ඒකයි අපි මතක් කරන්නේ මේ ප්‍රායෝගික පැත්ත වර්ධනය වුණේ නැත්නම් අඩුම තරමේ දුකක් ඇති වෙනකොට තමන්ගේ හිතට මේ දුක් ඔක්කොටම හේතුව තණ්හාව කියන එක මතක් වෙන්නේ නැත්තම් මම බොහෝ අරගණක් මේ ප්‍රත්‍යක්ෂ අරස්ථානයේදී කිව්වා ඒක අපිට ඒ වෙලාවේදී සංඥා විදියට එන්නේ නැත්තම් දුකට හේතුව තණ්හාවයි කියන එක දැනගෙන මොකටද කාට හරි කියලා දෙන්න හොඳයි නේද කවුරු හරි කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ආහා දුකට හේතුව තණ්හාවයි කියලා නමුත් ඒක මට මතක් වෙන්නේ නැත්තම් අදාළ වෙලාවේදී මං ගන්න වෙන පියවරක් කවුරු හරි මට බයිනකොට ප්‍රිය වචන කෙරෙහි මගේ තියෙන තණ්හාව හින්දා මට ගොඩක් දුක් ඇති වෙනවා මං කියන්නේ මොකක් කියලාද අහවලා බැන්න හින්දා මං දුකෙන් ඉන්නේ අහවලා බැන්න හින්දා දුකෙන් ඉන්නේ කියලා ඒකෙන්ම මම විසඳුම ගන්නෙ නෑ කවුරු හරි කාගේ කවුරු හරි හින්දා අපේ හිතට දෙනවා කියලා අපි දැන්ටත් කියනවනේ මේ දැන් මං කිව්වෙත් එහෙම කවුරු හරි හින්දා අපේ හිතට දෙනවා ඒකත් හේතුවක් තමයි නමුත් එතන මූල හේතුව වෙන්නේ ඒ තැනත්තා හෝ තැනැත්තිය ගැන මගේ සිතේ තියෙන තණ්හාව. ඒතර මූල හේතුවට නෙවෙයි අපි බෙහෙත් කරන්නේ. දැන් විසර ගෙඩියක් ආපුහම විසරයට බෙහෙත් කරපුහම විසරය අඩු වෙනවා. ඒක ඇත්ත. එහෙනම් ඒක ද්විතීය හේතුව. නමුත් තව විසරයක් හට ගන්නවා. දේවලට බෙහෙත් කරේ නැත්තම්. ඒ වගේ තණ්හාව තියාගෙන යම් දුකක් ආවට පස්සේ ඒ දුක නැති කරගන්න කාට හරි බැන්නහම හරි නැත්නම් ආයසරයක් ආදරෙන් කතා කරපුවාම හරි ඒ වුණාම ඒක හරියනවා. ඉතින් මගේ හිත කියන්නේ අන්න ඒව කරන්න කියලා. නමුත් ඒක නෙවෙයි මූලික හේතුව හේතුව තණ්හාව. ඉතින් ඒකවත් අපිට ප්‍රායෝගිකව මතක් වෙන්නේ නැත්නම් අපි මේ ධර්මය ඉගෙනගත්ත එක මට ප්‍රයෝජනයක් වෙයිද? නැහැ. එහෙනම් අන්න ඒවා ස්ථීර වශයෙන්ම මතක් කරගන්න. ඒ වගේ ප්‍රායෝගික දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය කරන වැඩසටහනක් තමයි අපි දෙවිදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක පිළිබඳව අපි හෙට ඉඳන් මේ වෙනකන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ කරපු ධර්ම කරුණු පිළිබඳ සමාලෝචන සතියක් තමයි යන්නේ. ඒ ඒ සමාලෝචනයෙන් පස්සේ අපි අලුත් වැඩසටහන ආරම්භ කරන ලබන ඉරිදා ඉඳන්. හැබැයි අපේ දරුවන්ගේ බලාපොරොත්තු කඩ කරලා දාන්න බෑ. අපි ළමා වැඩසටහන තියෙනවා හැමදාම සෙන්සුරාදා ළමයි වෙනුවෙන් කරන වැඩසටහන ඒ විදිහටම කරනවා. ඒ අලුත් වැඩසටහන යටතේ මොකද ළමයි තමයි ජය ගන්න ඉන්න නේද ලෝකයේ දිනන් ඉන්න වටිනම පිරිස එහෙනම් ඒ වැඩසටහන සැමසෙන්සුරාදම මේ විදිහට යන අතර වාරයේදී අපේ වැඩි ප්‍රයෝජනය සඳහා ප්‍රත්‍යක්ෂ වැඩසටහන අපි නිමාවටපත් කරනවා මේ සතියෙන් පස්සේ ඊළඟ ඉරිදා ඉඳන් අලුත් වැඩසටහන ආරම්භ කරනවා. හොඳයි දැන් අපි අපි මේ වෙනකම් කරපු අභිධර්මයේ තුල කරපු කාරණා ටික පොඩ්ඩක් මතක් කර ගැනීම වටිනවා කියලා මම හිතන්නේ. එතකොට අපිට පුළුවන් මොකක් දැන් මේ සැකිල්ලක් විදිහට මේක දැනගත්තාම අපිට පුළුවන්කම තියෙනවා පොත්පත් හොයාගෙන මේ ඒ කරුණු හොයාගෙන අපිට ඒ ඉගෙනගත්ත කරුණ ටික හොඳට හදාරන්න ඕනේ හොඳින් හදාරන්න ඕනේ තවත් මූලාශ්‍ර හොයාගෙන එහෙම හදාරනකොට යම් කාලයකදී මේ අලුත් වැඩසටහන ඉවර වෙනකොට ආයතරක් අපිට එතන ඉඳලා පටන් අරගෙන යම් තාක් දුරක් මෙහා ඉඳන් හරි පටන් අරගෙන අභිධර්මයේ පිළිබඳව තව වැඩසටහනක් කරා යන්න පුළුවන්කම තියෙදී හොඳයි. මූලික වශයෙන් අපි අභිධර්ම කියවහම මේ ලෝකයේ තියෙන ඔක්කොම කොටස් හතරකට බෙදුවා මතක ඇති. ඒ තමයි චිත්ත චෛතසික, රූප නිබ්බාන කියලා ඒවා ගැන අපි විස්තර කරා. ඉතින් රූප කොටස ගැන අපි අතරම අත තිබෙවත් නැහැ නිකන්වත් ඒ ගැන සාකච්ඡා කරේ නැහැ. නිර්වාණය ගැනත් එහෙමයි චිත්ත චෛතසික ගැන තමයි මේ වෙනකන් කතා කරමින් හිටියේ. චිත්ත විති මට්ටමට යනකන් අපි අභිධර්ම පාඩම අරගෙන ගියා. ඉතින් එතන තමයි අපි රැඳිලා හිටියේ. ඒකට මොනවද කතා කරේ කියන එක ගැන ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරොත් ඒ මොනවද ඇයි එහෙම ඒවා කතා කරේ කියලා අපිට යමක් අද මේ කාරණාව ඇහෙන කෙනෙකුට උනත් පුළුවන්කම තියෙවි ඉදිරියට ඒ පොතක් පතක් හොයාගෙන මේක කරගෙන යන්න. ඒකෙන්ද අපි ආය නැවත මතක් කරනවා. චිත්තචෛතසික කියන දෙක ගැන මම හැමදාම තේරෙන විදිහට යමක් කිව්වා. සිත ගැන සහ චෛතසික ගැන කතා කරනකොට ඒවා තියෙන ලක්ෂණ ගත්තාම සිත කියන එකත් එක්කම ඉපදිලා සිතත් එක්කම නැතිලා යන දෙයක් තමයි චෛතසික ධර්ම කියලා කියන්නේ. සිත ගන්න අරමුණම ගන්න සිත උපදින තැනම උපදින ස්ථානයත් එහෙමයි. සිත උපදින තැනම උපදින සිත ගන්න අරමුණම ගන්න සිතත් එක්කම ඇතිලා නැතිලා යන ධර්මතාවයක්. එතකොට ඒක සිත නොවන අන්න වූ ක්‍රියාවක් කියලා සඳහන් කරන්නේ. මේක මොකද්ද කියලා අපි කතා කරනකොට අපිට තේරුණා. අපි කතා කරේ හොද්දක රසය වගේ කියලා. හොද්දක රසය උපදින්න එක එක ඒවා මිශ්‍ර කරන්න ඕනේ. මිශ්‍ර කරන දේවල් රසයද? නෑ. රසය හැදෙන්න මිශ්‍ර කරපු දේවල් වගේ තමයි හරියට නිකන් ඒවා මත තමයි රසය රඳා පවතින්නේ. හොද්දක රසයේ හිතනම් මිශ්‍ර කරපු දේවල් චෛතසික වගේ අපේ මේ මොහොතෙත් හිතක් පහළ වෙන්නේ ඒ චෛතසිකයන් නැතුව හිතක් පහළ වෙන්නේ නැහැ. එතකොට මේ චිත්ත චෛතසිකයන් චෛතසිකයන්ගේ එකතුවෙන් තමයි සිතක් පහළ වෙන්නේ කියලා අපි සාකච්ඡා කරා. අන්න ඒ එකතුව ගැන මම මෙන්න මේ විදිහටයි කතා කරේ. ඉස්සෙල්ලා අපි සිත් ටික හරියට දැනගන්න ඕනේ, චෛතසික ගැන දැනගන්න ඕනේ. ඊට පස්සේ මේ දෙක ගැන මිශ්‍රණය සිද්ධ වෙනකොට ඒ සංප්‍රයෝග වෙන විදිහ ගැන නීති වගේක් තියෙනවා. ඒ මොකක්ද සංප්‍රයෝග සහ සංයෝග වීම කියලා කියන්නේ මොනවද කියලා කතා කරන්නේ මොකක්ද කියන එක තේරෙන්න අපි ගත්ත උදාහරණ තමයි පාසලක් කියලා. පාසලක ළමයි ඉන්නවා. මේ ළමයින්ගෙන් හැදිච්ච සමිති වර්ගයක් තියෙනවා කියලා හිතන්න කියලා කිව්වම ක්‍රීඩා සමිතිය, සිංහල සමිතිය, සාහිත්‍ය සමිතිය වගේ සමිති ප්‍රමාණයක් හැදලා තියෙනවා. කවුරු හරි කෙනෙක් අහනවා ක්‍රීඩා සමිතියේ ඉන්නේ කොයි ළමයිද? ඒකට ගුරුවරයෙකුට කියන්න පුළුවන්කම තියෙනවා නම් ක්‍රීඩා සමිතියේ ඉන්න ළමයි කවුද කියලා අහනවා. සිංහල සමිතියේ ඉන්න ළමයි කවුද? සාහිත්‍ය සමිතියේ ඉන්න ළමයි කවුද කියලා මේ ගුරුවරයා දන්නවා. ඒ වගේම තවත් අපිට ඔයක ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ ගුරුවරයාගෙන් අහන්න පුළුවන්. අහවල් ළමයා කොයි සමිතිවලද ඉන්නේ? අහවල් ළමයා ඉන්නේ කොයි සමිතිවලද කියලා. බලන්න එකම සිද්ධිය ගැන දෙපැත්තකින් අහනවා නේද? මේ මේ සමිතියේ ඉන්න ළමයි කවුද? මේ ළමයා සමිති කීයක ඉන්නවද කියලා. අන්න ඒ වගේ සිත් ටික කියන්නේ ළමයි නම් චෛතසික කියලා චෛතසික කියන්නේ කියන්නේ ළමයි නම් සිත් ටික කියන්නේ සමිති නම් නේද? අන්න අපිට අහන්න පුළුවන් නේද? අහවල් සමිතියේ කොච්චර ළමයි ඉන්නවද කියලා අහුවා වගේ අහවල් සමිතිය හැදිලා තියෙන්නේ කොයි ළමයින්ගෙද කියලා වගේ අහවල් සිත හැදිලා තියෙන්නේ කොයි කොයි චෛතසිකට එකතු වෙලාද චෛතසික ඔක්කොම 52යි සිත ඔක්කොම 89 නැත්නම් 121ක් විතර විස්තර ක්‍රමයට ගන්න පුළුවන් එතකොට මේ මේ සිත හැදිලා තියෙන්නේ කොයි කොයි චෛතසික එකතු වෙලාද? ඒ වගේම අපිට අහන්න පුළුවන් නේද? මේ මේ චෛතසික කොයි කොයි සිත්වල යෙදෙනවද? හරිද? ඔන්න ඔය ටික තමයි අපි ඔය ණය ක්‍රමය සංයෝග සම්ප්‍රයෝග කියලා හඳුන්වලා මේ ටික තමයි කතා කරන්නේ. මේ ටික හරියට කතා කරන්න නම් සමිති ටික මොනවද? ළමයි ටික කවුද කියලා දැනගෙන ඉන්න ඕනේ නැද්ද? නේද? ඒක අපි අරමුණු උනේ ඒක. මම ඕක අරගෙන තමයි අපි ඉස්සරහට ගියේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරේ සිත් ගැන සහ චෛතසික ගැන විස්තර කරගත්තා. එතකොට සිත් ගැන විස්තර කරපුවාම අපිට මතක ඇති කොහොමද සිත් සිත් බෙදෙන ආකාරයේ නමින්ම තියෙන ආකාරයට ඒ බෙදීම මතක තියාගන්න පුළුවන්. සිත් බෙදෙන ආකාරය ගත්තාම ඒවා භූමි වශයෙන්. ඒ ඒ භූමි වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල වෙන් කරලා තියෙනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. කාමාවචර සිත් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන ඒවා ගත්තාම ලෝකෝත්තර සිත් කොටස් දෙකකට බෙදුනා මාර්ග සිත් සහ ඵල සිත් කියලා. හරිද? ඒක අපිට තේරෙනවා මම ආයෙ මතක් කරනවා අද දවසේ. මොකද අපි මතක තියාගන්න විදිහ ප්‍රවාහ කියලා දුන්නා. ලෝකෝත්තර සිත් ගත්තාම අපි දන්නවා ලෝකෝත්තර සිත මාර්ග සිත සහ ඵල සිත. මාර්ග සිත කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියලා කියනකොට එතන හතරක් තියෙනවා. ඊළඟට මාර්ග ඵල කිව්වහම හතරවත් දෙක 8යි. ඔය සිත් හැදෙන්න පුළුවන් ධ්‍යාන පහේ. ධ්‍යාන පහේදීම ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියලා ධ්‍යාන පහේදී ඔය සිත් පහළ වෙන්න පුළුවන්. එහෙනම් ප්‍රථම අධ්‍යයනයේදී පහළ වෙන මාර්ගසිත ඵලසිත. නේද? ဒုတိ ය අධ්‍යයනයේදී පහළ වෙන මාර්ගසිත ඵලසිත. එහෙනම් මේ 8ම ධ්‍යාන පහේ පුළුවන්. එහෙනම් ලෝකෝත්තර සිත් 40ක් තියෙනවා. හරි? අන්න බලන්න අන්න මේ විදිහට ඔය විදිහට තමයි යන්නේ කාරණාවත් එක්ක මතක තියාගත්තම හරි. ඊළඟට රූපාවචර අරූපාවචර කියලා ගත්තහම තියෙන්නේ කුසල විපාක ක්‍රියා. රූපාවචර කුසල සිත් තියෙනවා ඒකේ විපාක සිත් තියෙනවා සහ ක්‍රියා සිත් තියෙනවා මම දැන් ක්‍රියා සිත් මොනවද කියලා කියන්නේ නැහැ ඒක අපි ගොඩක් විස්තර කරා මම කියන්නේ වර්ගීකරණය විතරයි එතකොට ඒක මතක තියාගන්න ලේසි කුසල විපාක ක්‍රියා කියලා එතකොට රූපාවචර ධාන දැන් උතන තුනන්නේ කුසල විපාක ක්‍රියා කිව්වහම රූපාවචර ධාන 5යි අරූපාවචර 4යි එහෙනම් අර පැත්තෙන් 4 වරක් තුන 12යි ඔන්න මතක තියාගන්න ලේසියි අරූපාවචර 12යි රූපාවචර එහෙමනම් 15යි. හරි. අතනින් 40යි අරූපාවතර කියනකොට 12යි ඇයි 3 වර 5 නේද? අ 3 වරක් 3 වරක් 4 12යි අතන 3 වරක් 5 රූපාවතර 5යි. එතකොට දැන් මතක තියාගන්න ලෙස කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා කියලා. එතකොට දැන් රූපාවතර අරූපාවතර සහ ලෝකෝත්තර කියලා සිත් ටික දැන් අපිට පැහැදිලි මම මෙහෙම ආය කියන්නේ දැන් දැන් මේ ටික මෙහෙම කියනකොට පොඩ්ඩක් ඔලුවට ගත්තොත් පටල ගන්න නැතුව මේ සැකිල්ල මේ හැදෙන්නේ මම හැමදාම සැකිල්ල කියලා කිව්වා මොකක්ද chart එකක් වගේ අඳගන්න කියලා දැන් ඔන්න fit ටික ඔක්කොම මෙහෙම ගත්තා කොටස් හතරකට ඉස්සෙල්ලා බෙදනවා නේද කාමාවතර රූපාවතර අරූපාවතර ලෝකෝත්තර හරි දැන් ලෝකෝත්තර ගාන කොටස් දෙකකට බෙදෙනවා මාර්ග හලා. එතන මාර්ගසිත නේද? මාර්ගසිත හතරයි නේද? එතකොට ඵලසිත හතරයි අටයි. මේක පහෙන් ගදුවම අට අර පහ 40. මේක මතකයි. අරූපාවචර කිව්වම අරූපාවචර ධ්‍යාන හතරයි. මොනවද සිත්? ඒවා වැටෙන්න පුළුවන් කුසල විපාක ක්‍රියා. ආයන හතරවත් තුන 12යි. හරි කුසල විපාකතර අරූපාවචරාව කුසල කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා. හරිද? දැන් ඒවා මොනවද කියලා පස්සේ අපිට දැන් මේ සැකිල්ල හිතේ තියෙනවනම් කරගෙන යන්න පුළුවන්. ඊළඟට රූපාවචර පැත්තට ආව. එහෙනම් දැන් මේක හතරට බෙදලා තිබ්බේ. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා රූපාවචර පැත්තට ආවහම කුසල විපාක ක්‍රියා ධ්‍යාන පහෙන් වැඩුණාම 15යි. නේද? කුසල කුසල කියන එක ධ්‍යාන පහෙන් විපාක ක්‍රියා කියනවා ධ්‍යාන පහෙන් වැඩි වුණා 15ක් හැදෙනවා. දැන් එහෙනම් ඉතුරුනේ කාමවාචර ටික නේද? කාමවාචර සිත් ගත්තාමත් ඒවා බෙදෙනවා ඒ කියන්නේ හොඳ සිත්, නරක සිත් සහ අහේතුක සිත්. අපි කතා වුණා අහේතුක සිත් කියන්නේ හේතුවක් නැතුව නෙවෙයි ලෝභ දේශ මොහ කියන ඒවා නොයෙදෙන හින්දා ඒවට කියනවා අහේතුක කියලා. එතකොට කාමවාචා සිතුවිලි කොටස් තුනකට බෙදුවා. අකුසල එක්ක ඒවා අකුසල වෙන්න ඕනේ. එක්ක කුසල වෙන්න ඕනේ. කුසලේවට කිව්වා ශෝබන කියලා. එහෙනම් අකුසල සිත් ටික තියෙනවා, ශෝබන සිත් ටික තියෙනවා සහ අහේතුක සිත් තියෙනවා. එතකොට අකුසල සිත් ඔන්න දැන් එතකොට දැන් එකපාරට මතක් වෙන්න ඕනේ සිත් ටික ගත්තා කාමාවචර කාමාවචර එකේ අකුසල. අකුසල ගහම අපි දන්නව මොනවද අකුසල? ලෝභ, දේශ, මෝහ. එහෙනම් ලෝභ මූල සිත් තියෙනවා, දේශ මූල සිත් තියෙනවා, මෝහ මූල සිත් තියෙනවා. ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. හරි? එතකොට ඒක මතක තියාගන්න පුළුවන්. ලෝභ මූල 8යි, දේශ මූල 2යි, මොහ මූල 2යි. එතකොට ඒවා මොනවද කියලා අපි සාකච්ඡා කරා. ඒ සිත් මොනවද කියලා දැන් ඒ ඔක්කොම කියන්න බෑ මම සාරාංශයක් කියන්නේ දැන් ඔන්න මතක ඔන්න ඔතනට එනකම් මතක තිබ්බනම් පැටලෙන්නේ නැහැ හරිද නැත්තම් අපිට එකපාරටම පැටලෙනවා කොහේ හරි හිතක් ගැන කතා කරනකොට පැටලීම් වෙනවා දැන් එකපාරටම මෙන්න මෙහෙම කිව්වම අමාරුද අමාරුද නැද්ද බලන්න කාමාවචර අකුසල ලෝභ මූල කිව්වම කොහෙද යන්නේ කියලා මතක තියෙන්න ඕනේ මම මුලින් ධර්ම කිව්වට සහනේදී එහෙම කිව්වහම එකපාරටම කාමාවචර කියනකොටම කාමාවචර සිත් කියන නැත්නම් අර දැන් පොතක් අරන් බලන්න ගියාම මේ එකපාරටම කිව්වොත් එහෙම රූපාවචර කුසල සිතක් කියලා කියනකොට කොහෙද මේ මේ සටහනේ කොතනද ඕක තියෙන්නේ කියලා ආවේ නැත්තම් කාමාවචර කුසල කියනකොට නේද නැත්තම් අහේතුක අකුසල විපාක කියනකොට අහේ කාමාවචර අකුස කාමාවචර අහේතුක අකුසල විපාක කියලා කියනවා හරිද එතකොට අපිට පැනලා මේ කොහෙද මේ යන්නේ කාමාවචර අහේතුක අන්න. එතකොට කාමාවචර අහේතුක කියනකොට මෙන්න ඕන මගේ ඔළුවට සටහන. හරිද? සටහන මතක තියාගත්තොත් ඒක හිතේ ඇඳ ගන්න මං පෙන්නවුවවත් නැත්නම් ඒකයි හිතේ ඇඳ ගන්න කියලා මං හැම වෙලෙම කියන්නේ. කාමාවචර කියනකොට ඔන්න මේ පැත්තට එනවා. හරිද? අහේතුක කියනකොට මැදට යනවා. හරි එකම විදිහට මතක තියාගන්න ඕන. අකුසල, සෝබන සහ අහේතුක. එතකොට කාමාවචර අහේතුක අහේතුක එකේ තියෙනවා අකුසල විපාක කුසල විපාක ක්‍රියා කියලා. හරි? අර වගේමයි. කුසල විපාක ක්‍රියා කියලා අතන තිබ්බා. එතකොට අහේතුක ගොඩේ තියෙන්නේ අකුසල විපාක කුසල විපාක ක්‍රියා. මොකද දැන් අරූපාවචර රූපාවචර කියන්නේ කුසල් සිත්මනේ. එතකොට එතන අකුසල කියලා ගන්න දෙයක් නැහැනේ. එහෙනම් අකුසල කියලා ගන්න තියෙන්නේ කොහෙද? කාමාවචර පැත්තේ විතරයි. හරිද? එතකොට අන්න ඒකදී විපාක සිත් විපාක සිත් හැදෙන ඒවා ඒ මොහොතේ ලෝභ දේශ මොහ යෙදෙන්නේ නැති නිසා අපි ඒවට කියනවා අහේතුක කියලා. එහෙනම් අහේතුක කියන ගොඩට එන්නේ කුසල විපාක, අකුසල විපාක සහ ක්‍රියාසිත. හරි. අන්න අතර තියෙන අකුසල කියන ඒවාට එන්නේ දැන් මම මේ කතා කරන්නේ කාමාවචර පැත්තේ අකුසල කියන ඒවාට එන්නේ ලෝභ, දේශ, මොහ. හරි. එතකොට අහේතුක කියන එකේ තියෙනවා කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා. අන්න සෝබන පැත්ත යනකොට ඒවා කුසල සිත් නේද? එහෙනම් එතන තියෙන්නේ මොනවද? කුසල සහේතුක විපාක සහ සහේතුක ක්‍රියා. එතන තියෙන්නේ කුසල කුසල් සිත්නේ. දැන් අර වගේමයි. ඒ තුන්වෙනි ගොඩගත්තොත් රූපාවචර අපි බෙදුවේ කොහොමද? කුසල විපාක ක්‍රියා. හරිද? අරූපාවචර බෙදුවේ කොහොමද? කුසල විපාක ක්‍රියා. එහෙනම් ඔන්න ආය හොඳට මතක තියාගන්න පුළුවන් එකක් මේ කියන්න හදන්නේ. රූපාවචර, අරූපාවචර, කාමාවචර දැන්. කාමාවචරයේකෙත් තියෙනවා කුසල වර්ගයක්. නේද? කුසල් වර්ගයක්. නේද? ඒවට කිව්වා සෝබන සිත් කියලා. සාමාන්‍ය විහාර කියන්නේ සෝබන සිත් කියලා. අන්න ඒ සෝබන සිත් ටිකෙත් එහෙනම් තියෙන්න ඕන මොනවද? කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා. හරි නේද? එතන දැන් හොඳටම දන්නවා අපි කුසල් පැත්තේ තියෙන ඔක්කොගේම තියෙන මොනවද කුසල විපාක ක්‍රියා. එහෙනම් රූපාවචර පැත්තේ තියෙන කුසල විපාක ක්‍රියා, අරූපාවචර පැත්තේ තියෙන කුසල විපාක ක්‍රියා, කාමාවචර ගොඩේ තියෙන සෝබන පැත්තේ තියෙන්නේ කුසල විපාක ක්‍රියා. හැබැයි එතන තියෙන විපාකවල වෙනසක් තියෙනවා. ඒවා සහේතුක විපාක. හරිද? කුසල පැත්තේ තියෙන්නේ. ඇයි අහේතුක විපාක ටික වැටලා තියෙන කොතෙන්ද? අහේතුක කොට. හරිද? එතකොට ඕක අපිට හොඳට පැහැදිලි වෙන්න ඕන ඔන්නම. මම ආයෙත් කියන්නම්. මතක තියාගන්න විදිහ මේ. හොඳට මතකයි සිත්තිකේ මේ වර්ගීකරණ ටික මතක තියාගත්ත ගමන් අපිට මේ ගමන ලස්සනට යන්න පුළුවන්. ඇයි පොතක් අරන් බලනකොටම මේ සිත් දැන් නැත්තම් වෙන්නේ? ආ මේ සිත් අර දැන් අපිට කියනවා සහේතුක අපි කවුරු එක පාඩම කරනවා කාමාවචර සෝබන සහේතුක විපාක සිත් 8 කියලා කිව්වා. කොහේ යන එකක්ද මේ කියලා කොතන තියෙන එකක්ද කියලා මතකයට එන්නේ නැත්නම් තැන. හරි? මේ ගමන යන්න බෑ. හරි? දැන් මතක තියාගන්න විදිය ආය පහසුයි. මම ඒකයි පටන් ගන්න ඕක ලෝකෝත්තර පැත්තෙන්. ලෝකෝත්තර සිත් 40 කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් රූපාවචර අරූපාවචරත් මොනවද කුසල? ඒක ඔක්කොම කුසලින්ද කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා. එතරම් ප්‍රශ්නයක් නැහැ. කාමාවචර පැත්ත කොටස් තුනකට බෙදුවා. අකුසල, අහේතුක, කුසල නැත්තම් සෝබන කියලා. අකුසල අහේතුක සෝබන කියලා. සෝබන කියන්නේ කුසලමයි. එහෙනම් අර වර්ගීකරණමයි එන්නේ මොකද කුසල විපාක ක්‍රියා. හරි? මේ එහෙනම් හරි දැන් ඔන්න තුන්වෙනි පැත්තට කුසල විපාක ක්‍රියා කියලා. එතකොට කුසල සිත් 8යි අන්න උතන කියන විපාක සිත්වල තියෙන්නේ මොනවද? අහේතුක නෙවෙයි සහේතුක. හරි? සහ ක්‍රියාසිත. ගාන පස්ස හොයාගන්නකො ගාන දැන් මත දැනන්න ඔන්න වර්ගීකරණය මත තියාගත්තාම ඇති. එහෙනම් ওই පැත්ත තියෙන්නේ කාමාවචර පැත්තේ තියෙන සෝබන සිත්වල තියෙන කුසල විපාක ක්‍රියා. කුසල විපාකය එතන තියෙන විපාක විතරක් මතක තියාගන්න. එතන තියෙන්නේ සහේතුක. අර පැත්තේ තියෙනවා අකුසල පැත්ත ගත්තාම ලෝභ මූල, දේශ මූල, මෝහ මූල. මේකේ මැද තියෙනවා අහේතුක ටික. හරි අහේතුක ටික කියනකොට මොනවද තියෙන්නේ? කුසල විපාක, අකුසල විපාක සහ ඒ දෙකේම ක්‍රියාසිටිය. හරි එතකොට අපිට මතක තියාගන්න ලේසි හරි කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියාසිට ටික එන්න ඒ විදිහට තමයි සිත් ටික මූලික වර්ගීකරණය හරිද දැන් ඔය වර්ගීකරණය මතක තියාගෙන පොත බලන්න පටන් ගන්න ඕන පොතක් හොයාගෙන බලන්න හරි අමරදාස රත්නපාල මහත්මයාගේ තියෙන අභිධර්ම ප්‍රදීපිකාව කියන පොත නරේල් කණ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ පොත ඒ වගේ අභිධර්ම පොත් බොහොම සරලව ලියපු අභිධර්ම පොත් තියෙනවා. අභිධර්ම චන්ද්‍රිකාව ඒකන චුට්ටක් තේරුම් ගන්න සමහරලාට අමාරුයි. නමුත් එහෙම ලොකුම පහසුවක් නැහැ. උවමනාව තියෙනවා නම් ඒවා බලා ගන්න පුළුවන්. එහෙම මේ පොත් හොයාගෙන මේ සටහන් එක්කම මේ පොත් තියෙනවා. තව සරලව ලියපු තව පොත් තියෙනවා. ගොඩ පොත් තියෙනවා. හොයාගත්ත හැකි මේ ඉතින් ඒකින්ද මේ පොත් අරගෙන මේ සටහන සිත් සටහන ඔළුවේ තියාගෙනයි ඉස්සරහට යන්න ඕන. හරි දැන් මම අද මේ ටික ආයෙ කියන්න මට හිතුවේ දැන් මේ ටික ගැන යම් දැනුමක් දැන් තියෙන හින්දා. එතකොට ඒක හරි පහසුවක් වෙන මේ සිත් බෙදෙන විදිහ පිළිබඳව මට අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මේ බොහොම පොඩි දෙයක් යන තිබ්බේ. සාරාංශය ආයෙ මම සාරාංශයක් කියනවා. ලෝකෝත්තර කිව්වම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක දන්නවා. කුසල කිව්වහම කොටස් තුනකට බෙදෙනවා. මොනවද කුසල විපාක ක්‍රියා. එහෙනම් රූපාවචරය අරූපාවචරය බෙදෙන්නේ කොටස් තුනකට කුසල විපාක ක්‍රියා. හරි එහෙම බලපුවා මට ලේසි. ඒතකොට අරූපාවචර කිව්ව ගමන් මතක් කරන්න කුසල පැත්ත තියෙන එක කියලා. කාමාවචර පැත්ත ගත්තාම ඒකෙත් තියෙනවා කුසල් සහ අකුසල් කියලා දෙපැත්ත. එතකොට අකුසල් පැත්ත ගත්තොත් ලෝභ මූල, දේශ මූල, මෝහ මූල. සෝබන පැත්ත ගත්තොත් ඒත් කුසල විපාක ක්‍රියා. නේද? අන්න එහෙම සතහන ඔලුවට ගන්න. කුසල විපාක ක්‍රියා. සෝබන පැත්ත ගත්තොත්. එතන තියෙන්නේ සහේතුක විපාක හැබැයි. සහේතුක. හරිද? එච්චර එතන තියෙන වෙනස. ඊළඟට ওই දෙක මැද තියෙනවා. එහෙම මත තියන දෙක මැද තියෙනවා අහේතුක ටික දාලා. අහේතුක ටිකේ තියෙනවා කුසල විපාක, අකුසල විපාක සහ ක්‍රියා. හරි. අහේතුක ටිකේ තියෙනවා කුසල විපාක, අකුසල විපාක උතරයි. ඔය චුට්ට මතක තියාගෙන ඔගේ ගණන් ටික හදා ගන්න. ගණන් ටික කියන්නේ සිත්වල මෙන්න මෙච්චරයි තියෙන්නේ, මෙච්චරයි තියෙන්නේ, මෙච්චරයි තියෙන්නේ කියලා මතක තියාගන්න ඒවා යදෙන හැටි. එතකොට ඒක බෙර ගන්න පුළුවන්. දැන් අපි යනවා චෛතසික 52 පැත්තට ආයතරයක්. චෛතසික 52 ගත්තාම ඒක හරිම ලේසි මතක තියාගන්න. ගොඩක්ම ලේසි ඒක. ඒක දාලා තියෙන මොකද්ද? අර මේ සමිති හදලා තියෙන විදිහට තමයි බෙදලා තියෙන්නේ. සමිති හදලා තියෙන විදිහට කියන්නේ කොයි කොයි සිත්තරද යෙදෙන්නේ කියලා ඒ අනුව තමයි මේක වර්ගීකරණය කරලා කරේ. මතක ඇති චෛතසික 52. චෛතසික 7ක් තියෙනවා හැම හිතක් එක්කම තියෙනවා. එහෙනම් ඒ චෛතසික 4 දාන්න ඕන නම් මොකද්ද? සර්ව චිත්ත සාධාරණව කියන්නේ ඒක. ඒ චෛතසික හතක් තියෙනවා හැම හිතක් එක්කම යෙදෙන අන්න ඒ ඒ ටික එහෙනම් අපි දාන්න තියෙන නම තමයි සර්ව චිත්ත සාධාරණ කියලා. එතකොට මොනවද ඒ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසකාරය. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලා කියන චෛතසික ටික හැම හිතක් එක්කම යෙදෙන හින්දා ඒ හතර කියනවා සබ්බචිත්ත සාධාරණ කියලා. ඊළඟට ප්‍රකීර්ණක චෛතසික කියලා කියන්නේ හොඳට මතක තියාගන්න අපි කතා කරද්දී මම කිව්වේ ඔයාලට ධර්මයේ සඳහන් වෙන්නේ කපටි යාළුවා කියලා. කපටි යාළුවා කියලා කියන්නේ හොඳක් කරද්දිත් නරකක් කරද්දිත් ඒක අනුමත කරගෙන ඒකට උදව් කරන කට්ටිය ඉන්නේ. ඒ මොකද මේ හරි නරක වැඩක් කරනකොට මෙයා නරක වැඩක් කරනකොට මම ඒකට විරුද්ධ වුණොත් මගේ යාළුකම නැති වෙයි අරකට. එයාට අහිතක් වුණත් කමක් නැහැ කියලා උදව් කරනවා වගේ අපිට කුසල සිත් අකුසල සිත් කියන දෙපැත්තටම උදව් කරන චෛතසික. උදාහරණයක් වීරිය ගත්තොත් එහෙම අකුසලය මූලික වෙලා ගන්න උත්සාහයකදී ඒක දිනන්න තීරයක් ඕනේ. කුසලයක් මූලික වෙලා ගන්න උත්සාහයකදී ඒක දිනන්න තීරයක් ඕනේ. එතකොට අකුසල පැත්තටත් වීර්යය තියෙනවා කුසල පැත්තටත් වීර්යය තියෙනවා ඡන්දය කියන එකත් එහෙමයි අපි දන්නා හොඳටම කුසල ඡන්දය අකුසල ඡන්දය කියලා දෙකට බෙදෙනවද නැද්ද අන්න නම් ඡන්දය කියන්නේ දෙපැත්තම යන එකයි ඒකෙන්ද මේ චෛතසිකට කියනවා ප්‍රකීර්ණ චෛතසික කියලා විතක්ක ਵਿਚාර අදිමෝක්ක වීර්ය ප්‍රීති ඡන්ද විතක්ක විචාර අදිමෝක වීරය ප්‍රීති ඡන්ද කියන චෛතසික ධර්මයන් එන්නේ චෛතසික ධර්මයන් වලට කියන ප්‍රකීර්ණක චෛතසික කියලා. හරිද? එතකොට මේ දෙකටම කියනවා අන්‍ය සමාන රාශිය කියලා. මේවා කුසල අකුසල දෙකටම පොදු හින්දා ඒවට කියනවා අන්‍ය සමාන රාශිය කියලා. මේ දෙකම එතකොට 7යි 6යි ඒ ප්‍රකීර්ණ චෛතසික 6යි සරචිත සාධාරණ චෛතසික 7යි අන්න සමාන රාශි 13යි. ඊළඟට මොනවද කියන්න පුළුවන්? එතකොට අපිට හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. ආයෙ තියෙන්න පුළුවන් මොනවද? අකුසල තියෙන්න ඕනේ. අකුසල අකුසල ඒ සඳහා ක්‍රියාත්මක වෙන චෛතසික තියෙන්න ඕනේ. එහෙනම් ඒකට කියනවා කෙලින්ම මොකක් කියලාද? අකුසල රාශිය කියලා. නේද? එතකොට ඒක ඒ කොටස තමයි අකුසල රාශිය මේකේ තියෙන චෛතසික 14යි. අරක මොකද? අන්‍ය සමාන රාශිය අනිත් ටික අකුසල කොට. හරිද? එතකොට ඒක මෝහය අහිරිකය අනෝතප්පේ උද්දච්චය ලෝභය දික්කිය ආදි වශයෙන් තියෙන 14 එතකොට එහෙනම් දැන් ඔන්න මතක තියෙන සර්වචිත් සාධාරණ සහ ප්‍රකීර්ණ කියුවම මේ දෙපැත්තම දුවන කට්ටිය නේද නේද ඊට පස්සේ අකුසල සිත් හදන්න විතරක් එකතු වෙන කට්ටියක් ඉන්නවා ඒකට කියනවා අකුසල රාශිය කියලා අරකට කිව්වා අන්‍ය සමාන රාශිය කියලා මේ බලන්න මේ අපේ ක්‍රියාකාරීත්වයක් මේ අපි සාකච්ඡා කරන්නේ නේද ඊළඟට එහෙනම් අකුසල රාශිය, අන්‍ය සමාන රාශිය, අකුසල රාශිය. දැන් එහෙනම් තියෙන්න පුළුවන්. ආයෙ මොනවද තියෙන්න පුළුවන්? දෙගොල්ලොමත් එක්ක යන කට්ටියක් ඉන්නවා. අනිවාර්යයෙන් හැම එකක් එක්කම යන කට්ටියක් ඉන්නවා. ඒ අනිවාර්යයෙන් හැම එකක් මොන හිතක් ඔය පහළ වුණා? ඒකයි ඒක සතර චිත්ත සාධාරණ කියන්නේ. දැන් ප්‍රකීර්ණ චෛතසික හැම හිතක් එක්කම එන්නේ නැහැ. හරි? සමහර වෙලාවට අකුසලයක් එක්කත් වෙනවා, සමහර වෙලාවට කුසලත් එක්කත් යන එක ඒකට ප්‍රතිචින්න කිව්වේ නමුත් මේ දෙකම ගත්තම අන්න සමාන කියලා දාගත්තා ඊළඟට අකුසල කියලා ආවා දැන් දැන් තියෙන්න ඕන කුසල පැත්ත නේද අන්න ඒ කුසල පැත්තට කියනවා සෝබන රාශිය කියලා අර සිතුත්කේ සෝබන සිත් කියලා නේද ඒ වගේ ශෝබන රාශිය කියලා එතකොට ඔන්න පළවෙනි වර්ගීකරණය මතක තියාගන්න ලේසි අන්‍ය සමාන අකුසල සහ සෝබන චෛතසික ඔක්කොම කොටස් තුනකට බෙදෙනවා එතකොට අකුසල 14යි අන්‍ය සමාන අකුසල රාශිය 14යි අන්න සමාන එකේ 13යි. නේද? එතකොට දැන් ඔන්න සෝබන රාශිය කොටස් තුනකට බෙදෙනවා. ඒ කියන්නේ කුසල සිත්ම සෝබන සාධාරණ සහ විරති අප්‍රමඤ්ඤ ප්‍රඥා කියලා කොටස් හතරකට බෙදෙනවා. කොටස් හතරකට බෙදෙනවා. සෝබන සාධාරණ චෛතසික 19යි මතක ඇති ඒවා. සද්දා, සති, හිරි, ඔතප්, අලෝභ, අද්දෝෂ ආදී වශයෙන් තත්ත්ව මජ්ජතා කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි ඔය විදිහට තිබෙටයිසික අපි ඒවා විස්තර කරා උදාහරණ සහිතව. එතන 19යි විරති තුනයි මොනවද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. විරචෛසික කියන්නේ සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව. බලන්න සම්මා වාචා, සම්මා ආජීව, සම්මා කම්මන්ත ආදී විරති කියලා කියන්නේ වැළැක්වීමේ නැත්තම් සිතක උපදින සිතුවිලි නේද? එතකොට සම්මා කම්මන්ත කියද්දී දැන් අපි වැඩසටහනෙන් පස්සේ ආරම්භ කරන ඔය ලොව දිනන බුදුමග කියන වැඩසටහනේදී ඔන්න පංචශීලයේ ගැන මම නිකන් මෙතෙන්ට මතුවෙද්දී මෙතෙන්ට අවශ්‍ය හින්දා මම මේ ප්‍රායෝගික පැත්තට හැරෙන්න ඕනේ ද උදාහරණයක් කියන සම්මා කම්මන්ත කියලා කියන්නේ චෛතසිකයක්. එහෙනම් පාණාතිපාතා වේරමණී කියලා මම සමාදන් වෙන සීල්පදයෙන් මම බලාපොරොත්තු වෙන දේ මොකක්ද? හරි ප්‍රත්‍යවේක්ෂාව වෙන්න ඕනේ මොකද්ද? පාණාතිපාතා වේරමණී කියනකොට මට මතක් වෙන්න ඕනේ ප්‍රාණඝාතයෙන් වැළකීම සඳහා වූ මගේ හිත තුළ නැගෙන චේතනාව කොච්චරද? ප්‍රාණඝාතයෙන් වැළකෙන්න වැළකෙනවා කියම අපිට මතක් වෙන එකපාරටම සතෙක් මරණ එක නවත්තනවා කියන එක. නේද? නමුත් මෙතන තියෙන්නේ මොකක්ද? සම්මා කම්මන්ත තුල තියෙන්නේ චෛතසික ධර්මයක්. එහෙනම් මම පිරික්සන්න ඕනේ මොකක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම සඳහා ප්‍රාණඝාත කරන්ඩ මොකක්ද මුල් වෙන්නේ? සිත මුල් වෙන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකෙන්නත් මොකද්ද මුල් වෙන්නේ? සිත මුල් වෙන්නේ. හරිද? එහෙනම් මෙහෙම දෙකක් ආවම මොකද්ද වෙන්නේ? එක වෙලාවක එකම වෙලාවක මොහොතකට ඉස්සෙල්ලා ප්‍රාණඝාතය සිද්ධ කරන්න සිතුවිල්ලක් උපදිනවා. තව වෙලාවක ප්‍රාණඝාතය වලකින්න සිතුවිල්ලක් උපදිනවා. කෝකද ක්‍රියාත්මක වෙන්නේ? වැඩියෙන් ප්‍රබලක. එහෙනම් ප්‍රාණාතිපාතා වේරමණී කියන්නේ කුසලයක්. ඒ කුසලය කියන්නේ කොහේ හැදෙන එකක්ද? අපේ සිතේ හැදෙන කුසලයක් නේද? එහෙනම් අන්න ඒක කොච්චරද කියලා බලා ගන්න ඕන අපි. ඒකට තමයි අපි අවධානය යොමු වෙන්න ඕන. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කුසලය මගේ තුල කොයි කොපමණකින් ක්‍රියාත්මක භාවයට යනවද කියලා මම මම පිරික්සලා බලන්න ඕනේ. හරි? එතකොට අන්න ඒකට තමයි ඒකට තමයි අපි අවධානය යොමු වෙන්න ඕනේ මේක ලෝකෝත්තර පැත්තට යද්දී. හරි? ඒ මොකද ඒකේ තියෙනවා ඊට පස්සේ ඇලීමක් නැති වෙන තත්වයකටපත් කරන එකක් ආර්ථි විරති පරිවිරති කියලා. ඉතින් අන්න ඒවා තමයි අපි ඊළඟ වැඩසටහනේ කතා කරන්නේ මම ප්‍රායෝගිකව කොහොමද පන්සිල් රකින්නේ. අය කිසිම කතාවක් නැතුව නිදහසේ පන්සිල් රකින්න පුළුවන් තත්ත්වයට තමන්ගේ සිත සකස් කරන්නේ කොහොමද? මං කියන්නේ මාස පහක් හරි කමන්නේ කතා කරලා ඕක හදාගත්තා නම් ඇති කියලා. නේද? අපිට පන්සිල් රැකෙන මට්ටමකට පත් කරගන්න පුළුවන් නම් ප්‍රායෝගික තලයට. හැමදාම මේ වැටි වැටි වැටි වැටි ඉන්නතුව මට බෑ මට බෑ කිය කිය ඉන්නතුව ඒ தත්ත්වයට අපේ හිත හදාගත්තා නම් අපි ලොකු ජයග්‍රහණයක් කරා වෙනවා නේද ඒක කියන රතන අප්පෝ අපිට නම් බෑ නේද බෑ බෑ කිය කියන දලා හරියන්නේ නැහැ කොහොම හරි කමන්නේ එහෙනම් එතන ඒවට කියන විරුද්ධ චෛත්‍යික කියලා ඊළඟට කරුණා මුදිතා දෙකට කියනවා අප්‍රමඤ්ඤ කියලා ප්‍රඥාවට කියන්නේ ප්‍රඥා කියලාමයි එහෙනම් එතන කොටස් හතරකට බෙදනවා ප්‍රඥා කියන එකට එකයි අප්‍රමඤ්ඤ කියන එකට දෙකයි නේද විරති කියන එකට 3යි. ඒ විදිහට මතක තියාගත්ත හැකි. අර පැත්තෙන් 1යි, 2යි, 3 ප්‍රඥා 1යි, අපමණ 2යි, විරති 3යි. ඊට පස්සේ 14ක් වෙනවා. කුසල අකුත මේ සෝබන සාධාරණ 19ක්. හරි, සෝබන සාධාරණ 19 අකුසල 14යි. ඉතින් ඔන්න විදිහට ওই චෛතසික ටික ඔය සටහන හදාගත්තාම දැන් ඔය එකපාරටම අත්තරයි මෙතරයි මෙතරයි කියනකොට වැටලෙනවා. හැබැයි තමන්ගේ හිතේ ඒ ටික හරියට වර්ගීකරණය තියාගත්තාම හොඳටම ලේසි චෛත්‍යික ධර්මයන් ගැන දැනගන්න. දැන් මේ ටික දැනගත්තට පස්සේ අපි මොකද කරේ? මේ ටික අපි හොඳට සාකච්ඡා කරලා මම කිව්වා ගෙදරේ පිටියේ හරි ගහලා තියාගන්න. නිකන් තියාගන්න එපා. නේද? අම්මා කෙනෙක් නම් උයන ගමන් කල්පනා කරනවා. විරති චෛත්‍යික කියන්නේ මොනවද? හරිද? මතක නැහැ. ඉතින් උයන ගමන් අන්න චෛත්‍යික දිහා බලනවා. හරි? එතකොට මේ වගේ වෙන වැඩක් කරන ගමන් මේක පාඩම් කරගන්න පුළුවන්. හැම වෙලෙම මානසික පුහුණුවක් තියාගන්න ඕන. මෙන්න මේ මොනවද මොනවද චෛතසික වර්ගීකරණය කියලා හිතෙන් විමසනවා. විමසලා හා මෙන්න මේ විදිහට මේක විදසෙන් මොනවද ප්‍රකීර්ණක චෛතසික කියන්නේ කියලා හිතෙන් විමසනවා. හරි. සරචිත සාධාරණ හත මොනවද කියලා හිතෙන් විමසනවා. බැරි නම් හරි කොණ්ඩ පිටිය දිහා බලා ගන්න. හරිද? එහෙම කර කර එහෙම කර කර පුහුණු වීම කරන්ඩ මම කිව්වා අභිධර්ම කියන්නේ භාෂාවක් වගේ කියලා. හරිද? මේ පුහුණුව સિદ્ધ කරනකොට ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ඕනම තැනක තියෙන සිතක් සහ චෛතසිකයක් ගැන කියනකොටම කොතනද ඒක තියෙන්නේ කියලා මගේ හිත එතෙන්ට යනවා. හරිද? සිතක් හරි චෛතසිකයක් හරි ගැන කියනකොට කොතනද ඒක තියෙන්නේ කියලා මගේ හිත ඒ chart එක දිගේ Tamanට ආවේනිකව සකස් කරගත්ත chart එක දිගේ හිත ගිහලා මේ මෙතන තියෙන ටික ගැන මේ කියන්නේ කියලා හඳුනා ගන්න ඕනේ. අන්න ඒ සංඥාව ඒ සිතක් ගැන කියනකොට ඒ සිත තියෙන තැන පිළිබඳ සංඥාව චෛතසිකයක් ගැන කියනකොට ඒ චෛතසිකයේ තියෙන තැන ගැන සංඥාව තමන්ගේ මනසින් එනකන් ඇතුලෙන් එන தත්ත්වයටපත් කරගන්න ගන්නේ නැතුව ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට ගියොත් මෙලෝදයක් තේරෙන්නේ ඔළුව උලුකුණා වගේ දැනෙනවා. හරිද? ඒකෙන්ද ඉදිරියට යන්න අවශ්‍යතාවය තියෙන ඇත්තෝ අනිවාර්යෙන් කරන්න ඕනේ ওই චිත්තචෛතසික සටහන් දෙක එතන කොලයකට අරගෙන සාරාංශයක් වශයෙන් ඉරියඳලා අරගෙන ඒක ලස්සනට ලියලා මතක තියාගන්න ඕනේ. හරි. ඒක මතක තියාගන්න මම ඒක කියන්නේ නාස්ති වෙන කාලයෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගන්න. එතකොට පුළුවන් මේකෙන් කඩේමකට යන්න. මේක යම් කිසි කඩේමකට යන්න පුළුවන්. බය නැතුව ඉදිරියට යන්න පුළුවන්. හරි. ඕක කරාට පස්සේ අපි කරේ මොකද්ද? මේ වාගේ සංයෝග වෙන හැටි, සංප්‍රයෝග වෙන හැටි කොහොමද කියලා නීති නීති වශයෙන්, සාරාංශ වශයෙන් මෙච්චරක් තියෙනවා මෙච්චරක් තියෙනවා කියලා මම ඒවා මතක තියාගන්න පුළුවන් විදිහට වර්ගීකරණය කරලා පෙන්වුවා. මේකට තියෙන උදාහරණයක් ගත්තොත් අටචිත සාධාරණ චෛතසිකයන්ට හැම සිතකම යෙදෙනවා කියන්නේ නීතියක් ඒක. හරි නීතියක් විදිහට අපිට මතක තියාගන්න පුළුවන්. ප්‍රකීර්ණ චෛතසික ටික මෙන්න මේ විදිහට යෙදෙන මේ විදිහට යෙදෙන්නේ කියලා ඒ ධ්‍යාන බල ධ්‍යාන වල තියෙන අංගات එක්ක අපි නේද දැන් විතක්ක ਵਿਚාර කියන ඒවා විතක්ක කියන එක ප්‍රථම ධ්‍යානයේ විතරයි යෙදෙන්නේ. ඒකද ඒ අනුව ඒකට යෙදෙන සිත් මොනවද කියලා අපි කතා කරා දැන් ඡන්දය ගැනත් එහෙම කතා කරා. ඉතින් ඒ ඒ ඒ අනුව ඒ සිත් ප්‍රමාණයත් මේවා යෙදෙන්නේ මේවත් එක්ක මේවා යෙදෙන්නේ මේවත් එක්ක කියලා මතක තබා ගැනීම අමාරු නෑ මතක තියාගන්න ක්‍රමයකුත් අපි කතා කරා මෙන්න මෙහෙමයි කියලා දැන් ඔය දැන් සිත් ගැන සිත් කතා ගැන කතා කරා වගේ මේ අපි යම්කිසි ක්‍රමවේදයක් කතා කරා මෙන්න මෙහෙමයි ඒක මතක තියාගන්නේ කියලා මම ඉදිරිපත් කරා මෙහෙම මතක තියාගන්න මේ මේ ක්‍රමය භාවිතා කරන්න කියලා මුලින්දම අඩු වෙවි අඩු වෙවි යන හැටි මෙන්න මේ ටික මෙතනින් අයින් වුණාම මෙහෙම වෙනවා මෙතනින් අයින් වුණාම මෙහෙම වෙනවා. ඉතින් සම්පූර්ණ සටහනක් අඳින්න අඳපේවා තියෙනවා හොයාගන්න මම දැන් නම් මතක නැහැ. නමුත් තියෙනවා චෛතසික ටික මේ පැත්තට අරගෙන සිත් ටික මේ පැත්තට අරගෙන නැත්නම් සිත් ටික මේ පැත්තට අරගෙන චෛතසික ටික මේ පැත්තට අරගෙන ඔන්න මිශ්‍ර වෙන විදිහ කතිර දාගෙන ගිහිලා තියෙනවා. එතකොට අර රටාව හොඳට හොඳට රටාව මතක තියාගන්න පුළුවන්. ඒ එතකොට අපිට හොඳට කැපිලා පේනවා මෙන්න මේ ටිකත් එක්ක මේක ගිහිලා තියෙනවා මේ ටිකත් එක්ක මේක ගිහිලා තියෙනවා මේ ටිකත් එක්ක මේක ගිහිලා තියෙනවා කියලා ඒ අර සටහනේ සම්පූර්ණ සාරාංශයක් දිහාවට හිත යොමු කරන්ඩ එතකොට හොඳටම තේරුම් ගන්න පුළුවන් මේවා බෙදලා තියෙන්නේ කොහොමද කියලා මේවා සම්ප්‍රයෝග වෙලා තියෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ අපි තව කොටසක් සිද්ධ කරා ඒ තමයි ප්‍රකීර්ණක සංග්‍රහය කියලා කියන සංග්‍රහය ඒකෙදි කරේ මොකද්ද? චෛතසික හැම එකටම යම්කිසි කෘත්‍යයක් තියෙනවා. හැම චෛතසිකයකටම කෘත්‍යයක් තියෙනවා. එතකොට හිත කියන එක එකක් කොට ගත්තොත් එහෙම ඒක කරන්නේ එක කෘත්‍යයයි. ඒ තමයි ආරම්මන විඥානය නැත්නම් අරමුණ දැන ගැනීම. අරමුණ දැනගෙන කියන්නේ අරමුණක් ඇති වුණා කියලා දන්නවා විතර අරමුණක් වුණා කියලා දන්නවා විතරයි. හරියට මම ඔකට කියන්නේ පිළිගැනීමේ නිලධාරියෙක් වගේ කියලා. පිළිගැනීමේ නිලධාරිය දන්නේ මොකද්ද? කෙනෙක් ওই පැත්තට ගියා. එච්චර දන්නේ. කවුද ගියේ? කොහෙද ගියේ? ඒක යාට අදාළ නැහැ. යාට තියෙන්නේ නැත්නම් මුරකාරයා වගේ. මර මුරකාරයා ඉන්න එයා දන්නවා මේ පැත්තට මේ පැත්තට මෙයා ගියා කියලා දන්නවා. එයාට තියෙන්නේ ඒක විතරයි නේද? මොකටද එයා ගියේ? මොනවද එයා කරන්නේ? එයා ඔකට ඇතුළට ගිහිල්ලා හරිද කාර්යාලයකට ගිහිල්ලා ඇතුළට ගිහිලා කරන දේ මොනවද? ඇතුළට ගිහිලා වෙන දේ මොනවද? ඒ කිසි දෙයක් යට අදාළ නෑ. යාට තියෙන අතරින් චෙක් කරලා යවන්න විතරයි. ආවා විතරයි. යා දන්නේ ආවා කියලා විතරයි. ඉතින් ඒ වගේ මේ සිතේ තියෙන කෘත්‍ය තමයි ආරම්මන විඥානය කියන අරමුණු ගැනීම විතරයි යා කරන්නේ. හැම චෛතසිකයකටම කෘත්‍යයක් තියෙනවා. හැම චෛතසිකයකටම කෘත්‍යයක් තියෙනවා. එහෙනම් ඒ වගේ එහෙම ගත්තාම මේ නාම ධර්ම ටික ගත්තාම සිත එකක් කියලා ගත්තාම චෛතසික ටික 52ක් කියලා ගන්න පුළුවන්. මොකද කෘත්‍ය වශයෙන් ගත්තාම. කරන ක්‍රියාව වශයෙන් ගත්තාම කෙරෙන ක්‍රියාව වශයෙන් ගත්තාම සිත ඇති කරන්නේ අරග විතරක් හින්දා අර වර්ගීකරණය කියලා තිබ්බ සිත ඔක්කොම කරන්නේ ওই වැඩේ හින්දා මොකද කරන්නේ සිත එකක් විදිහට අරගෙන චෛතසික 52 එක ගත්තාම එතකොට නාම ධර්ම 53යි ඒවට කියනවා තේ 50 නාම ධර්ම කියලා අන්න ඒ 53 එක එක ભેද අනුව ඒවා වෙන් කරා වේදනා ආදි වශයෙන් තියෙන මේ හේතු එතකොට ආරම්මන ભેදය, වස්තු ભેදය ආදි වශයෙන් අපි මේ ටික ඔක්කොම සාකච්ඡා කරා. එතකොට කෘත්‍ය වශයෙන් මේක එක වශයෙන් කොහොමද මේ වගේ මේ වගේ මිශ්‍ර වීම කොහොමද මේවා මේවා බෙදෙන්නේ කොහොමද මොනවද සිත සහ චෛතසික 52. ඒකට කිව්වොත් 52 ධර්ම කියලා. ඉතින් ඒ ටිකෙන් පස්සේ තමයි වීති සංග්‍රහය තමයි දැන් පටන් ගනිමින් තියෙන්නේ චිත්ත විති පිළිබඳව කතා කරන්න තියෙද්දි තමයි අපි මේ වැඩසටහන මේ නිමාවටපත් කරන්නේ චිත්ත විති පිළිබඳව අපි මේ මම ඒකයි මතක් කරේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනෙන් පස්සේ ලෝව දිනන බුදුමග කියන වැඩසටහන ලොකු කාලයක් යන්න අවශ්‍ය වැඩසටහන නෙවෙයි. ඇයි ඒ ලොකු කාලයක් යන්න අවශ්‍ය වැඩසටහන නෙවෙයි වෙන්නේ? ඒකේ අපිට තියෙන්නේ ඒ කාරණාවල් අරගෙන අපි ඉගෙනගත්ත කාරණාවල් අරගෙන අපේ ජීවිතේට ප්‍රායෝගික ජීවිතයට මේක ගලපන එක තමයි කරන්න ඕනේ. ගලපලා ක්‍රියාකාරකම් නම් හදාගන්න වෙනවා. හරිද? ක්‍රියාකාරකම් කියන්නේ අපිට මතක ඇති ප්‍රත්‍යක්ෂා සටහන් අපි කරා. ඒ වගේ ක්‍රියාකාරකම් හදාගන්න ඕනේ. මෙන්න මේක තමයි හරියන්නේ මේක තමයි ක්‍රියාව මේක තමයි ක්‍රියාව කියලා මේ මේක තමයි මම කරන්නේ මේක කරුත් තමයි මේ මේ මේක හරියන්නේ කියලා අපි ඉතා ප්‍රායෝගිකව ක්‍රියාකාරකමක් කරමින් ලෞකික සහ ලෝකෝත්තර දෙපැත්තම වර්ධනය වෙන විදිහට කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ලෞකික සහ ලෝකෝත්තර කියන දෙපැත්තම වර්ධනය වෙන විදිහට කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඒකට ලෑස්ති වෙන්න කියලා මම කියන්නේ. ඒකට සූදානම් වෙන්න මොකද මේ මේ වැඩසටහන මම හිතන්නේ අපිට ඉතාම වටිනා කාරණාවක් වේවි අපේ ජීවිතේ නිරවුල් කර ගැනීම සඳහා. ඉතින් එහෙම වුණොත් අපිට ප්‍රායෝගිකව බෞද්ධයෙක් විදිහට ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට බොහෝ ලාභ ලැබෙනවා. මේක කරන්නේ නැතුව කතා කරට වැඩන්නේ හරිද? කරන කෙනාට ටික ටික ටික ටික ප්‍රතිඵල තියෙනවාමයි අවසාන ප්‍රතිඵලය ළඟට ළඟා වෙන්න ඉස්සෙල්ලා ළඟා කරගත හැකි ප්‍රතිඵල තියෙනවද නැද්ද? ඕනම දෙයක් කරද්දී අවසානයකට ඉස්සෙල්ලා ළඟා විය යුතු ප්‍රතිඵල වර්ගයක් තියෙනවා. අන්න ඒ ප්‍රතිඵල තමයි ඔය නේද අපිට ආධ්‍යාත්මික ශක්තිය Tamange අත්විඳින්න පුළුවන් මේ ජීවිතේ මේ ගෙවනකොට අන්න ආයට වැඩිය සිහිය වැඩියෙන්, වීරිය වැඩියෙන්, නුවණ වැඩියෙන්, අදිෂ්ඨාන ශක්තිය, ඉවසීමේ ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් පංචශීලයෙන්ම. ඉතින් ඒවා අපි පැහැදිලි කරගෙන ඒකට ප්‍රායෝගික වැඩ පිළිවෙලක් සකස් කරගන්න ඕනේ. ඒක තමයි අලුත් වැඩසටහනෙන් කෙරෙන්නේ. ඒක කෙරුණාට පස්සේ ඔන්න දැන් අපිට තේරෙයි අපි වෙනස් වෙලා කියලා. තවත් වෙනස් වෙලා කියලා. මම කියන්නේ වෙනස් වෙලා නැහැ කියලා. තවත් අපිට ඒක ප්‍රබල කරගත්තට පස්සේ නැවත අපි අභිධර්ම වැඩසටහනකට යනවා. කෙටියෙන් මූලික ටික හඳුන්ලා දීලා ඊට පස්සේ එතකන් පොත්පත් වලින් මේක කරගෙන යන්න දැන් හොඳටම පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද අපි අපේ ජීවිතය කොහොම හරි නිවැරදි කරගන්න කටයුතු කරගන්න ඕනේ. ඒකට ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැතුව කොහොමත්ම බෑ. අභිධර්මය ගැන මම ආයෙ මතක් කරනවා අභිධර්මයේ වැඩසටහන තුල තියෙන කරුණු තමන්ගේ ජීවිතයට එකතු කරගන්න විදිහ අපි නිබඳව කතා කරා. දිගටම සාකච්ඡා කරා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් අවබෝධ කර ගැනීමටයි අභිධර්මයේ තියෙන්නේ වෙන දෙයකට නෙමෙයි ඒක අපේ අපේ ජීවිතයේ තියෙන ගැඹුරින් තියෙන ක්‍රියාකාරීත්වය තමයි අභිධර්මය කියලා කියන්නේ. අභිධර්මය නැතුව නිවන් දකින්න බැරි කමක් නැහැ. නමුත් අභිධර්මය තියෙනවා නම් ඒක ඒක ditthi visuddhiya සංකායතන විසුද්ධිය වගේ විසුද්ධීන් සම්පාදනය කරගත්තේ ලොකු පහසුවක් වෙනවා අභිධර්ම දැනුම තියෙන කෙනාට. ඉතින් ඒකින්ද අපි හැමෝම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අපි දැන් කාලයක් තිස්සේ මේ හැමදේම කරේ ජීවිත අවබෝධය සඳහා. නේද? දැනුම කාටවත් පෙන්වන්නට අවශ්‍ය කරන දැනුමක් සඳහා නෙවෙයි. එහෙනම් මගේ ජීවිතය අවබෝධ කර ගැනීමටයි මම මේ සියල්ලක්ම සිද්ධ කරන්නේ. කියන එක දැනගෙන අපි ධර්මයේ එක රාශී කරගන්න ඕනේ. ඒක ධාරණය කරගන්න ඕනේ. ධාරණය කරගත්ත ධර්මය තමන්ගේ තුලින් නැగిලා එන විදිහට සකස් කරගන්න ඕන. ඒක ඊට පස්සේ මනසින් අපේ ජීවිතයත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා සත්ව පුද්ගල සංඥාවක් තිබ්බනම් ඒවා නැති වෙලා ගිහිල්ලා සත්‍ය තත්ත්වයට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද ඒ අනුව මම කටයුතු කරනවා කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න දේශනා කරපු කරුණවල පිළිබඳ සාරාංශය හිතට අරගෙන ඒ අනුව මේ අභිධර්මය ගැන තියෙන අදහස අඩු කරගන්නේ නැතුව දිගටම අරගෙන යන්න ඉදිරි ඊළඟ තවත් මේකෙන් පස්සේ ආයවර සරණම් පටන් ගන්න තුරු. හොඳයි එහෙමනම් හැම දිනාටම ධර්මානුකූල ජීවිතයක් ගත කරලා සිත සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලුම ධර්ම ශ්‍රවණය නිසා වෙන ජන්තුනා වූ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.